ආයිබුවන් සම්මා සම්බුදු සරණයි ඔබ හැම දිනාටම ධම්මහදය සාර කතිකාවත සාකච්ඡාමය වැඩසටහන් මාලාවේ සිකුරාදා දිනයට ඔබ වෙනුවෙන් අප ගෙනේන අභිධර්ම නිම්තර වැඩසටහන සමගයි ඔබ මේ එක්ව සිටින්නේ අපි ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ 84000ක් වූ ශ්‍රී සද්ධර්මයේහි හරියඩක් නොයසේනම් හතලිස් දෙදහසක් ධර්මස්කන්දය සමන්නාගත අභිධර්ම පිටකේ කියන අමාරු අපහසු තෙරුම් ගැනීමට තරමක් වෙහෙසිය යුතු කරුණුකාරණා ඉතා සරලව ඔබ වෙනුවෙන් විග්‍රහ කර දෙන අභිධර්ම පාඩමටයි දැන් ඔබේ අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ.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 ඒ අනුව අපි සාකච්ඡා කරලා අවසන් කළේ චිත්ත වීති පිළිබඳව. ඒ චිත්ත වීති තුල අපි අවසානයේට සාකච්ඡා කළේ මනෝද්වාරික චිත්ත වීතීන් පිළිබඳව. ඒතරේ මනෝද්වාරික චිත්ත වීතීන්ට අනතුරුව තවත් අපිට ඉගෙන ගන්න චිත්ත වීති බොහෝ සංඛ්‍යාවක් තියෙනවා. මරණාසන්න චිත්ත වීති සහ අර්පණා චිත්ත වීති වශයෙන් මේ මාර්ග චිත්ත වීති ඵල චිත්ත වීති ධ්‍යාන වීති සමාපatti වීති ආදී වශයෙන් නමුත් අපි සාකච්ඡා කළ ආකාරයට හැම දිනාටම පහසුවෙන් අවබෝධ කිරීම වශයෙන් අපේ ඉතිරි ඉතිරි පාඩම් වලදී ඒ අවශ්‍ය තැන්හිදී ඒ චිත්ත වීතීන් විග්‍රහ කරන්නට බලාපොරොත්තු වෙනවා හැම දිනාටම පහසුවෙන් අවබෝධ කරන්නට හැකියාවක් ලැබෙන පරිද්දින්. ඉතින් ඒ නිසා දැන් බොහෝ තැන්වලදී මේක එක දිගටම චිත්ත වීති පිළිබඳව උගන්වනු. නමුත් අපි සිහිපත් කරගත්තේ මේ හැම දිනාටම පහසුවෙන් අවබෝධ කළ හැකි වෙන පරිදි ඒ අදාළ තැනදී ඒ චිත්ත වීතිය උගන්වන්නට. ඉතින් ඒ අනුව අපි අද දිනේදී බලාපොරොත්තු වෙන්නේ මේ පංචම පරිච්ඡේදයේ පවත්නා මේ භූමි චතුස්කය, ඒ වගේම ඊළඟ කර්ම චතුස්කය චතුස්කය සහ මරණ චතුස්කය කියන මේ කාරණාවන් පිළිබඳව සාකච්ඡා කරන්නට. ඉතින් මූලික වශයෙන්ම දැන් මෙතනදී භූමි චතුස්කය කියලා ආකාර හතරක් දක්වලා තියෙනවා. එතන භූමි චතුස්කය හැටියට පෙන්වා දෙන්නේ දැන් අපි මීට පෙරත් ඉගෙනගෙන තියෙනවා මේ සිත් පහළ වෙනකොට භූමි වශයෙන් සිත් බෙදෙන ආකාරය ඉගෙනගෙන තියෙනවා. ඒ කියන්නේ කාමවචර භූමි, රූපවචර භූමි, අරූපවචර භූමි, ලෝකෝත්තර භූමිය වශයෙන්. ඒතර මෙතන භූමි චතුස්කයේදී අපිට ඉගෙන ගන්න පහසුයි. මෙතන පැහැදිලි කරලා දෙන්නේ මූලික වශයෙන්ම මේ භූමි හතර පිළිබඳව. ඒ කියන්නේ කාම භූමිය පිළිබඳව, රූප භූමිය පිළිබඳව, අරූප භූමිය පිළිබඳව සහ ලෝකෝත්තර භූමිය පිළිබඳව මේ හතර තමයි භූමි චතුස්කයේ හැටියට උගන්වන්නේ. ඒතර කාමවචර භූමි අපි ඉගෙනගෙන තියෙනවා කාමවචර භූමි සියල්ල තියෙනවා 11ක්. ඒවා තමයි අපි කාම ලෝක කියලා හඳුන්වන්නේ. ඒ කාම ලෝක 11 කොටස් දෙකකට බෙදුවා කාම සුගති භූමි සහ කාම දුගති භූමි කියලා. ඒතර කාම සුගති භූමි හතක් තියෙනවා. කාම දුගති භූමි හතරක් තියෙනවා. ඒතර කාම සුගති භූමි හත කියලා උගන්වන්නේ මනුස්ස ලෝකයයි දිව්‍ය ලෝක හයයි. නේ චාතුරු මහරජකය, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මාන රතිය, පරිනිම්මිත වසවර්තිය කියන හයයි මනුෂ්‍ය ලෝකයයි කාම සුගති භූමි හත. ඊළඟට කාම දුගති භූමි කියලා ඉගෙන ගත්තේ සතර අපාය. ඒ කියන්නේ නරකය, තිරිසන්, പ്രേත, අසුර. ඒතර මේවා තමයි උගන්වන්නේ කාම භූමි හැටියට. කාම භූමි 11යි. ඊළඟට තියෙනවා රූපාවචර භූමි 16ක් තියෙනවා. ඒකෙන් ප්‍රථම අධ්‍යාන භූමි 3ක් තියෙනවා. ද්විතීයි අධ්‍යාන භූමි 3ක් තියෙනවා. ඊළඟට තෘතීයි අධ්‍යාන භූමි 3ක් තියෙනවා. ඊට පස්සේ අපි ඉගෙනගෙන තියෙනවා අර වේහප්පලය අසඤ්ඤ තත්ත්වය කියලා භූමි දෙකක් තියෙනවා. ඊළඟට සුද්ධාවාස පහක් තියෙනවා. අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සේ අකනිට්ට කියලා. ඒ කියන්නේ අර බ්‍රහ්මපාරි සජ්ජය, බ්‍රහ්ම පුරෝහිතය, මහා බ්‍රහ්ම. ඊළඟට පරිත්ත සුබ, අප්පමාන සුබ, සුබකින්. ඊළඟට පරිත්තාභය, අප්පමානාභය, ආබස්සරය. ඊළඟට වේහප්පලය අසඤ්ඤ తত্ত্বය අවිහ අතප්ප සුදස්ස සුදස්සී අකනිට්ඨක. අන්න ඒ 16 තමයි රූපාවචර භූමි කියලා හඳුන්වන්නේ. ඊළඟ අරූපාවචර භූමි හතරක් තියෙනවා. ඒ කියන්නේ ආකාසානං ඡායතන භූමිය, විඥානං ඡායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා, නාසඤ්ඤායතන කියලා. ඒතර මේ මේ ඔක්කොම එතකොට තියෙන භූමි 31ක් තියෙනවා. ඒතර මේක තමයි හඳුන්වන්නේ මේ එක්තිස් තලය කියලා හඳුන්වන්නේ. එතකොට දැන් සත්වයෝ උපදින ස්ථාන තමයි මේවා. මේ භූමි කියලා දක්වලා තියෙන්නේ. එතකොට මේ හැම භූමියකම සත්වයෝ වාසය කරනවා. දැන් කාම ලෝක 11 තුලම සත්වයෝ වාසය කරනවා. එතකොට අරූපවචර ලෝකවලත් සත්වයෝ වාසය කරනවා රූපවචර ලෝකවලත් සත්වයෝ වාසය කරනවා. එතකොට මේ සාංශාරික ගමන් මාර්ගය තුල අපිට ගමන් කරන්න තියෙන මේ භූමි 31 තුල තමයි. ඒ කියන්නේ දැන් මෙතන ඉන්න අය දැන් ඔය ඇත්තෝ මම ඇතුළු හැම කෙනෙක්ම මේ භූමි 31කින් ගිහිල්ලා නැත්තේ භූමි පහකට විතරයි. ඒ කියන්නේ දැන් සුද්ධාවාස පහක් තියෙනවානේ. ඒ සුද්ධාවාස පහ වෙන් වෙලා තියෙන්නේ අනාගාමීන් වහන්සේලාට උපදින්නේ. කියන්නේ අවිහෙ අතප්ප සුදස සුදස්සේ යකනිට්ට. ඒ වගේ උපදින්නේ අනාගාමීන් වහන්සේලා විතරයි. ඒ වාට ගියපු කෙනෙක් ආයෙන්නේ නැහැ. එන ආගාමි අනාගාමි. එතකොට මේ නැවත ආගමනයක් නැහැ. ඒතර නැවත ආගමනයක් නැති වෙන්නේ කවර හේතුවක් නිසාද? දැන් අපි මේ හැම භවයක් තුළම මේ උත්පත්තිය ලබන්නේ මේ සංයෝජන ධර්ම හේතු කොටගෙන. එතකොට ඒ සංයෝජන ධර්ම තුල දැන් සංයෝජන ධර්ම 10ක් දේශනා කරන්න තියෙන. ඒ කියන්නේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිග, රූපරාග, අරූපරාග, මාන උද්ධච්ච, අවිජ්ජා කියලා. එතකොට දැන් යම් කෙනෙක් මේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුන සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කළොත් ඒ කෙනා සෝවාන් ඵලයටපත් වෙනවා. ඉතින් ඒ අය මේ භවය තුල නැවත ප්‍රතිසන්දිය ලබනවා නම් ලබන්නේ උපරිම වශයෙන් ආත්ම භව හතක් පමණයි. අටවෙනි භවයක් ලබන්නේ නැහැ. ඒතර ඒ අය නැවත කවදාකවත් දුගති ලෝකයක උපදින්නෙත් නැහැ. එහෙනම් උපදින්නේ සුගති භවයක් තුල පමණයි. සෝවාන් මාර්ගඵලලාභීන් ළඟට සකදාගාමි බවට පත් වෙන්නේ කාමරාග පටිග කියන සංයෝජන ධර්ම දෙක තුනී කළාම අන්න ඒ අය අර සකින් ආගාමි ඒ කියන්නේ නැවත එකවරක් පමණක් කාම ලෝකයට පැමිණෙන පිරිස් සකදාගාමි අය. ඒතර යම් කෙනෙක් සකදාගාමි වුණා නම් ඒගොල්ලෝ කාම ලෝකේ ඉපදින්නේ එක්වරක් පමණයි. එක්කෝ ඒ භවයේ තුල ඒ ඇත්තෝ ඉතිරි මාර්ගඵල ලබලා නිවන් දකිනවා. එහෙම නැත්නම් ඉතිරි මාර්ගඵල ලබාගෙන එක්කෝ සුද්ධාවාසයන් තුළ ප්‍රතිසන්දිය ලබනවා. අනාගාමි ඵලයටපත් වෙච්ච අය නැවත කවදාකවත් කාම ලෝකයට පැමිණෙන්නේ නැහැ. ඒ භවයන් තුළම විදර්ශනා වඩලා ඉතිරි කියන රහත් ඵලයටපත් වෙලා පිරිණිවන් පානවා. එතකොට දැන් ඒ අනාගාමී ඵලයටපත් වෙච්ච කෙනා කාම ලෝකයට නොපැමිණෙන්නේ මේ කාමරාගය නැති නිසා. පැහැදිලිද? ඒ කියන්නේ දැන් අප තුළ මේ කාම වස්තුන් පිළිබඳව ආශාවක් තියෙන නිසා, ඒ කියන්නේ ඉඳුරන් පිනවන්න ආශාවක් තියෙන නිසා තමයි අපි මේ කාම ලෝකයන් තුළ ප්‍රතිසන්දීන් වශයෙන් පැමිණෙන්නේ. ඉතින් යම් කෙනෙක් තුළ මේ කාම රාගයේ සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වුණා නම් එතකොට ඒ කෙනාට හේතුවක් නැහැනේ නැවත කාම ලෝකෙ ඉපදෙන්න. දැන් මේ ඔක්කොම හේතුඵල ධර්මතාවයක්නේ තියෙන්නේ. එතකොට අන්න මේ කාමරාගයේ තිබුණොත් තමයි කාම භවයන් තුල ප්‍රතිසන්දීන් ලබන්නේ. ඒතර අනාගාමී ඵලයටපත් වෙනකොට මේ කාමරාග පටිග කියන සංයෝජන ධර්ම දෙක සමුච්ඡේද වශයෙන්ම ප්‍රහාණය කරනවා. ඒවට කියනවා අපි ඕරම් භාගීය සංයෝජන කියලා. ඉතිරි ඒවට කියන්නේ උද්දම් භාගීය සංයෝජන කියලා. ඒතර උද්දම් භාගීය සංයෝජන කියන්නේ උඩ ලෝකවල උපදිනවා. ඒ කියන්නේ ඉහළින් තියෙන බ්‍රහ්ම ලෝකවල. ඉතුරන්න අනාගාමී ඵලයටපත් වෙච්ච කෙනා මේ කාමරාග පටිග ප්‍රහාණය කරලා තියෙන නිසා නැවත කවදාක්වත් කාම ලෝකවල ප්‍රතිසන්දීන් ලැබීමක් නැහැ. එතකොට ඒ ඇත්තෝ ඒ භවයන් තුළම ඉඳලා ඉතිරි මාර්ග ඵලවලට එළඹිලා පරිණිරවාණයටපත් වෙනවා. එතනින් පස්සේ එයාගේ සසර ගමන එතනින්ම අවසන්. සදාකාලික විමුක්තිය නිවනටපත් වෙනවා. ඉතින් ඒ හැරුණු කොට ගත්ත අනිත් හැම සත්වයකම මේ හැම භවයක් තුළම සැරිසරනවා. ඒක බුදුරජාණන් වහන්සේ නොඑක් අවස්ථාවන් තුල මේ ලෝක සත්වයාට මේ බාහිර පරිසරයේ දකින්නට තියෙන දේවල්ම උපනිස්සරය කරගෙන ලෝකයාට පෙන්වලා දෙනවා. මේ අපේ ගමන් කරන මේ භවයන්ගේ තියෙන ස්වභාවය කුමක්ද කියන එක පිළිබඳව. ඒ කියන්නේ දැන් අපේ මේ භවය තුල මුලා බවටපත් වෙලා තියෙන්නේ. දැන් අපි manuss ලෝකෙ ඉපදුනහම මේක මගේ ලෝකය කියලා ගන්නවනේ. අපේ දිව්‍ය ලෝකයේ පුදුනහම මේක ඒකත් අපේ ලෝකේ. දැන් බ්‍රහ්ම ලෝකයේ පුදුනහම ඒකත් අපේ ලෝකේ. දැන් බ්‍රහ්මීන්ටත් තියෙනවා තණ්හාව. ඒ නිසානේ බ්‍රහ්ම ලෝකවල උපදින්නේ. දෘෂ්ටි තියෙන බ්‍රහ්මයන් තුලත්. ඒ නිසානේ අර මේ මහා බ්‍රහ්මයාට ඇති වුණා කියනනේ දෘෂ්ටියක් මේ මං ඉන්න බ්‍රහ්ම ලෝකය ඒකාන්ත වශයෙන්ම සදාකාලිකයි. මේ ලෝකය තමයි මේ ඒකාන්ත විමුක්තිය තියෙන ලෝකය කියන දෘෂ්ටියක් ඇති වුණා කියලා කියනවා. ඉතින් තථාගතයන් වහන්සේ බ්‍රහ්ම ලෝකයට වැඩම කරවලා ඒ කෙනාගේ දෘෂ්ටිය නැති කරා කියනවා. ඒ කියන්නේ දැන් එයා හිතන් හිටියේ මේ ලෝකයේ ඉන්න බලවත්ම කෙනා මම මේ එකම විමුක්තියටපත් වෙච්ච තැන මෙතන මෙතනින් චුත වීමක් නැහැ අතුරුදහන් වීමක් නැහැ කියලා දෘෂ්ටියේ හිටියා. ඉතින් දිනක් තථාගතයන් වහන්සේ මෙයාගේ දෘෂ්ටිය දැකලා මෙයාට සත්‍ය කියලා දෙන්න බ්‍රහ්ම ලෝකයට වැඩම කරනකොට මේ ඈතින් වඩින තථාගතයන් වහන්සේ දකිනකොටම බ්‍රහ්මයා කල්පනා කරා මම හිතුවා තථාගතයන් වහන්සේත් මෙතෙන්ට වෙනවා. ඒ මෙතන තමයි ඒකාන්ත වශයෙන් විමුක්තියක් තියෙන්නේ. ඉතින් ආවට පස්සේ බොහොම ආදරෙන් පිළිගන්න ඔබ වහන්සේත් වඩින්න මෙතෙන්ට කියලා. ඉතින් ඊට පස්සේ තථාගතයන් වහන්සේත් එක්ක සාකච්ඡාවක් පවත්වනවා. ඉතින් ඒ අවස්ථාව තුළ මේ බ්‍රහ්මයා කියන මට බොහොම 이르දි බල සම්පන්න ස්වභාවයක් තියෙන මේකේ අධිපතිකම් දරන්නේ මම තමයි. ඉතින් මෙතනින් චුත වීමක් නැහැ. ඉතින් ඊට පස්සේ තථාගතයන් වහන්සේ කියනවා ඔබට පුළුවන්ද මේ මට නොපෙනෙන ස්වභාවයටපත් වෙන්න පුළුවන් කියලා කියනවා. ඉතින් තථාගතයන් වහන්සේ අදිෂ්ඨාන කරනවා. මොකද තථාගතයන් වහන්සේගේ 이르දිය මේ කිසි කෙනෙකුට සම කරන්න බෑනේ. ඉතින් තථාගතයන් වහන්සේ අදිෂ්ඨාන කරනවා මෙයාට මේ තමන්ගේ 이르දිය ප්‍රාතිහාරය පාන්නට බැරි වෙන ආකාරයට. ඒතර මේ කෙනා කොතෙක් උත්සාහ ගත්තත් පුළුවන්කමක් නැහැ සැඟවෙන්න. ඉතින් ඒව මොකද්ද ඔබට තිබෙන මේක ඒකාන්ත හැටියට ඔබ පිළිගත්තා නේද? ඊට පස්සේ තථාගතයන් වහන්සේ කිව්වා දැන් මම සැඟවෙනවා. ඔබට පුළුවන් නම් සොයා ගන්න කියලා. ඉතින් තථාගතයන් වහන්සේ සැඟුණාට පස්සේ මෙයාට බැරි වුණා හොයා ගන්න. ඉතින් අන්තිමේදී මේ සත්‍ය ස්වභාවය තේරුම් අරගෙන මේක මේ නිත්‍ය ස්වභාවයක් නෙවෙයි. මේක මේ ස්ථීර ස්වභාවයක් නෙවෙයි. මෙතනත් මේ ඉපදීම් මරණ කියන දෙක විද්‍යමානව පවතිනවා කියන එක අවබෝධ කරගෙන තමන්ගේ දෘෂ්ටිය අතහැරියා කියලා කියනවා. උතර ඒකෙන් පැහැදිලි මේ බ්‍රහ්ම ලෝකයට ගියපු කෙනා තුලත් දෘෂ්ටි තියෙනවා. ඉතින් අන්න ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරේ මේ භවආග්‍රයට ගියත් එයා කෙලෙස් දුරු කරලා නැත්නම් ආයෙත් මේ ලෝකවලට පැමිණිලා යන්න පුළුවන් කියනවා නිරයට පවා යන්න පුළුවන් කියලා කියනවා. ඉතින් ඒ නිසා පැහැදිලි මේ භවයක් තුල කිසිම තැනක ස්ථීර තැනක්, නිත්‍ය තැනක් මුණ ගැහෙන්නේ නැහැ අපිට. ඊටර දැන් මහා කල්ප ගණන් ආවුෂ තියෙන භ්‍රම ලෝකයක් තුල ඉපදලා හිටියත් ඒක කොච්චර කාලයක් වුණත් අපේ manuss ලෝකේ ඉඳලානේ කල්පනා කරන්නේ මේ මහා කල්ප 84000ක් කියන එක ලොකු කාලයක් කියලා. නමුත් ඒකත් කවදා හරි දවසක ගෙවිලා අවසන් වෙනවා කියනවා. ඒතර අපේ මේ භව ගමන තුල තථාගතයන් වහන්සේ වදාරනවා. තමන් ගමන් නොකළ භවයක් නැහැ කියලා කියනවා. ඒක උන්වහන්සේ දැන් දැන් සංයුත්ත නිකායේ ඕපම්ම සංයුක්තයේ තියෙන සූත්‍ර ගණනාවක් තියෙනවා. ඒ හැම සූත්‍රයකම තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා මේ භවයන් තුල ඉපදීමේ තුල තියෙන nissara ස්වභාවය. තමන් මේක තුල කොතෙක් දුක් වින්දද ඒක උන්වහන්සේ වදාරන මහණෙනි කියනවා මේ ඒක manuss ලෝකයේ තුල අරගෙන විග්‍රහයට ලක් කරොත් උන්වහන්සේ වදාරන මහණෙනි මේ සසරේ ආපු ගමන් මාර්ගය තුල කෙනත් තමන්ගේ අම්මා මිය ගියපු නිසා තමන් හඬපු කඳුළු එකතු කළොත් මේ සතර මහා සාගරයේ ජලයට වැඩි කියනවා. කියන්නේ මහා සාගරයේ ජලයට වැඩි කියන තමන් හැඬු කඳුළු. එතකොට ඒ අම්මා මැරිච්ච නිසා. තාත්තා මැරිච්ච නිසා හඬප කඳුළුත් ඒ වගේමයි කියනවා. ඊට පස්සේ සහෝදරයා නැති වෙච්ච නිසා, සහෝදරිය නැති වෙච්ච නිසා, ඊළඟට සැමියා නැති වෙච්ච නිසා, බිරිඳ නැති වෙච්ච නිසා, දරුවන් නැති වෙච්ච නිසා. ඊට පස්සේ කියනවා මේ නොයෙක් ලෙඩ රෝග හැදිලත් අඬනවානේ. අන්න ලෙඩ රෝග හැදිලා අඬපු කඳුළු එකතු කළොත් මේ එක එක අවස්ථාවන් සිහිපත් කරලා කියන මේ හැම අවස්ථාවකම එකතු හඬපු කඳුළු එකතු කර නත්වේව මහා චතුසු මහා සමුද්දේ සුදකම් මේ සාගර ජලයට වඩා හඬලා තියෙනවා කියලා කියනවා. එතකොට දැන් සාමාන්‍ය කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙච්චර ප්‍රමාණයක් ඇත්ත අපිට පේන්නේ ඒ භවය. අන්න ඒ නිසා තමයි උන්වහන්සේ වදාරන්නේ. ඊට පස්සේ ඒ එක තැනක්. ඊට පස්සේ උන්වහන්සේ වදාරනවා මහණෙනි මේ එක එක භවයක් තුල මේ සත්වයෝ උපදිනකොට කියන තමන් එළුවන් වෙලා ඉපදිච්ච කාලවල තමන්ගේ මේ ගෙල සිඳිනකොට ගලාගෙන ගියපු ලේ එකතු කළොත් ඒත් මේ මහා සාගරයේ ජලයට වැඩි කියනවා. ඊළඟට කුකුල්ලු වෙලා ඉපදිලා, හරක් වෙලා ඉපදිලා, ඊළඟට බැටළුවන් වෙලා ඉපදිලා අන්න තමන් මේ අනුන් අතින් ඝාතනය වෙලා ඒ මොහොතේ ගලා ගිය කඳුළු එකතු කළොත් මේ මහා සාගර ජලයට වැඩි කියලා කියනවා. එතකොට මේ තරම් මේ භව ගමන කියන එක බොහොම දීර්ඝයි. එතකොට දැන් මේ එතකොට ඒ තිරසන් භවයන් තුල මනුෂ්‍ය භවයන් තුල අපේ කී වතාවක් අනුන්ගෙන් පහර කාලා මේ යන්නේ නැද්ද? අපි කී වතාවක් අනුන් අතින් පිහියනුම් කාලා මේ යන්නේ නැද්ද? අපව කී සැරයක් මේ අර ගෙලසිඳලා මරලා දාන්නේ නැද්ද මේ රාජ දඩුවම් වලට අහු වෙලා? ඉතින් ඒව ප්‍රමාණ කරන්න බෑ. මේ ඔක්කොම ඇත්ත. දැන් අපි හිතන්න මේ එක භවයක් තුලම අපි කොච්චර අඬනවද කියලා. නේ? එක භවයක් තුලම කොච්චර අඬ දැන් පොඩි කාලේ ගත්තාම ඉවරයක් නැහැනේ අඬලා. තරුණ වයසේ ඊට පස්සේ වැඩිමහල් වයසටපත් වෙලා මේ ලෙඩ රෝග වැළඳිලා නොයෙක් නොයෙක් දේවල් නැති වෙච්ච නිසා බලාපොරොත්තු ඉටු කර ගන්න බැරි වෙච්ච නිසා ප්‍රාර්ථනාවන් බිඳලා ගියපු නිසා මේ එක භවයක් තුළම අපිට කොච්චර දේවල් වෙනවද? ඒතර ඒ මේ ප්‍රමාණ කරන්න බැරි භවයක් තුළ මේවා සිදු විය නොහැකි දේවල් නෙවෙයි කියලා කියනවා. මේ අනිවාර්ය මේ කාන්ත වශයෙන්ම වෙලා තියෙනවා කියලා කියනවා. ඉතින් ඒ නිසා තථාගතයන් වහන්සේ හැම අවස්ථාවකම මේ Tamanගේ ශ්‍රාවකයෝ දකින දේවල් ආශ්‍රය කරගෙන ලොකු දුරක් හිතන්න උගන්වනවා. දැන් එක දිනක් උන්වහන්සේ දකිනවා මේ කළු කුහුඹියෝ හත් දෙනෙක් එක දිගට වේගයෙන් ගමන් කරනවා. ඔය ඇත්තොත් දැකලා තියෙන අර කූටි කළු කුඹි ඉන්නවා. ඒ සත්ව ඔය හත අට තමයි යන්නේ. වේගෙන් යනවානේ හිට මේට. එතකොට මේ අය දැකලා තථාගතයන් වහන්සේ සිනහ පහල කරනවා. ඉතින් අහනවා ඇයි ඔබ වහන්සේ සිනහ පහල කරන්නේ? කියනවා මේ හත් දෙනාම සක්විති රජකම් කරපු හත් දිනක් කියලා කියනවා. ඉතින් අන්න සසරේ ස්වභාවය කියලා දෙනවා තථාගතයන් වහන්සේ අන්න අනිත්‍ය ස්වභාවය. විපරිණාමයටපත් වෙන ස්වභාවය. ඔන්න භූමීන්ගේ ලක්ෂණය. ඊට පස්සේ තවත් දවසක් තථාගතයන් වහන්සේ දකින්නකොට මේ වැස්ස වේලාවක දැක්ක මේ මඩ ගාගත්ත මීහරක් ටිකක් ඉන්නවා. වැස්සේ තෙමි තෙමි. ඉතින් තථාගතයන් වහන්සේ ඕක දැකලත් සිනහ පහල කරනවා. ඉතින් අහනවා ඇයි ඔබ වහන්සේ hina වෙන්නේ? ඉතින් එතකොට කියනවා මේ අය හැම දිනාම ඒත් මේ බොහෝ කාලයක් දිවි ලෝකවල රජකම් කරපු අය කියනවා. ඉතින් අන්න බලන්න සසරේ හැටි. ඉතින් ওই විදිහට දැන් අපේ සිහිපත් කරගෙන යනකොට මේ භවයේ තිබෙන ස්වභාවයේ මහ පුදුම දෙයක් තියෙන්නේ. කියන්නේ අපේ තථාගතයන් වහන්සේ වදාරන්නේ මේ භවයේ ස්වභාවය කියන එක අපේ තත්වාකාරයෙන් අවබෝධ කරගත්තොත් අන්න මේ භවයට කලකිරෙනවා කියලා කියනවා. ඒ භවයට කලකිරුණාම ඒකෙන් තියෙන ඕ ඒකට තියෙන ඇලීම නැති වෙනවා. එනිසා ඒකෙන් මිදෙනවා කියලා කියනවා. ඒකම තමයි මේ සසරෙන් එතර වෙන්න තියෙන එක මාවතක් හැටියට පෙන්වා දෙනවා. දැන් අර මතක ඇති එක දවසක් දැන් ඒකත් මේ කතාවක තියෙන එකක් මේ භවය තුල තියෙන ස්වභාවය පෙන්වා දෙනකොට දැන් එක රජ කෙනෙක්ගේ හිටිය බොහොම ප්‍රියමනාප බිසවක්. රජතුමාට බොහොම ප්‍රියමනාපයි. ඉතින් මේ බිසව තරුණ අවදියේම මිය පරලොව ගියා. ඒතර තරුණ අවදියේ මිය පරලොව ගිහිල්ලා ගොම කුරුමිනියෙක් වෙලා තමයි ඉපදුනේ. දැන් ගොම කුරුමිනිය කියලා නේද? දැන් ගොම ගොඩක් ගත්තා මේ කුරුමිනියෝ ඉන්නව දැකලා තියෙනවනේ. අනේ ගොම කුරුමිනියෙක් වෙලා ඉපදිලා හිටියා. ඉතින් ඒ වෙලාවේ දැන් රජතුමාත් පැත්තකට වෙලා Tamanගේ මියගිය දේවිය පිළිබඳව දැන් කන්නෙත් නෑ බොන්නෙත් නෑ කිසිම රාජ්‍ය ਵਿਚාරන්නෙත් නැතුව බොහොම කම්පාවටපත් වෙමින් ඉන්නකොට දැන් මේ ඉස්සරහා තමයි ඉන්නේ. ඒ කුරුමිනිය ඉන්නේ ඉස්සරහාම තමයි මේ ඉන්නේ. එතකොට දැන් මේ රජතුමා තමන්ගේ බිරිඳ කියලා හිතලා දුක් වෙවි ඉන්න අවස්ථාවක් තුල දැන් විමසනවා බෝධසත්වයෝ. හරි මේ කවරක් නිසාද මේ ඔබ දුකටපත් වෙන්නේ? ඉතින් මේ දිවසින් දකින්න පුළුවන් එයාට. ඉතින් කියන මගේ මේ දේවිය මේ පරලෝ ගිහිල්ලා. ඉතින් මේ ඇය නැති ශෝකයෙන් මේ වැළපෙන්නේ. ඉතින් ඊට පස්සේ දැන් අර කුරුමිනිය දිහා බලාගෙන තමයි ඉන්නේ. ඉතින් කියනවා මේ ඔබගේ ප්‍රිය මනාප භාර්යාව තමයි ඔය ගොම කුරුමිනියෙක් කියලා ඉපදලා ආයේ. ඉතින් එතකොටම ඔතෙන්ට ආව වෙන කුරුමිනියෙක්. වෙන කුරුමිනිය දැන් ඒ භවයන් තුලක් තියෙනවානේ. ස්ත්‍රී පුරුෂ දැන් මෙයාගේ මේ සහකරු ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ කෙනා දැන් මෙයත් එක්ක බොහොම සතුටින් අතනින් ඈතට ගිලිලා යනවා. ඉතින් කියනවා අන්න භවයේ ස්වභාවය ඔබ මෙතන දුක් වෙනකොට මගේ බිරිඳ මිය ගිහිල්ලා කියලා අන්න ඒ කෙනා වෙනත් කෙනෙක් එක්ක බොහොම සතුටින් ජීවිතය ගත කරනවා කියලා. ඉතින් එතකොට අන්න භවයේ ස්වභාවය. ඉතින් ඕක තමයි හැම තැනකම සිද්ධ වෙන්නේ. දැන් අපි පූර්ව භවයේ අපි විවාහ වෙලා හිටියානම් දැන් අපේ බිරිඳ මැරිච්ච නිසා අපි අඬන්නේ නැති. ඊට පස්සේ දැන් අපි අද ඉපදිලා ඉන්නවා. ඒතර කො අපි දන්නේ නැහැ දැන් ඒ කෙනා සමහරට සතුටින් ඇති වෙන කොහේ හරි. ඉතින් ওই විදිහේ මේ භවය කියන එක කියන අර නিত্য සදාකාලික දෙයක් නෙවෙයි. මේක හැම වෙලාවකම මේ කාලයකට සම්මුඛ වෙනවා විසිරෙනවා. ඉතින් ওই ස්වභාවය තමයි තියෙන්නේ. ඉතින් ඒ අනුව තමයි තථාගතයන් වහන්සේ දේශනා කළේ අපි මේ භවයන් තුල සැරිසරු තැන්වලදී නොගී ස්ථානයක් වශයෙන් තියෙන ඔය සුද්ධාවාස පහ පමණයි කියලා. අනිත් හැම තැනකම සිය දහස් වර කෝටි ප්‍රකෝටි වර ඉපදිලා තියෙනවා. ඉතින් මෙන්න මේ ස්වභාවය අපි දැක්කොත් අන්න Tamanට පුළුවන් මේ භූමීන් විශේෂයේ තියෙන අධික ආශාවල් තණ්හාවන් අයින් කරගන්න. මොකද මේක දැඩි බැඳීමක් නේ තියෙන්නේ. දැන් අපිට මේ මනුස්ස ලෝකයේ කියනකොට පොදුම බැඳීමක් නේ තියෙන මනුස්ස ලෝකයේත් එක්ක. ඊට පස්සේ දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ඒ ඔක්කොම බැඳීම. ඒ අනුව තමයි මේ කාම තණ්හා, භව තණ්හා කියලා ওই විග්‍රහයට ලක් කරන්නේ. ඉතින් ඒ නිසා තේරුම් ගන්නට ඕන මේ භූමි චතුස්කය පිළිබඳව ඉගෙන ගන්නකොට මේ වාගේ ආයුෂ් ප්‍රමාණය එකිනෙකට වෙනස් වෙනවා. දැන් දැන් මනුස්ස ලෝකයේ ආයුෂ් ප්‍රමාණය නිත්‍ය නෑ කියනවා. සමහර කාලවල මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු අසංඛ්‍යය දක්වා වැඩි වෙනවා. සමහර කාලවල මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 10 දක්වාත් අඩුවන කාලයක් තියෙනවා. ඒ නිසා ඒකාන්ත නියමයක් නැහැ. නමුත් දිව්‍ය ලෝක හයේ ආයුෂ් ප්‍රමාණය මේ තියෙනවා එක දිගටම. ඒ කියන්නේ දැන් චාතුරු මහා රාජිකය පිළිබඳව සිහිපත් කරනකොට චාතුරු මහා රාජිකයේ ආයුෂ් ප්‍රමාණය කියන්නේ දැන් අපේ අවුරුදු දැන් 50ක් අපේ අවුරුදු 50ක් එහෙට එක දවසයි කියනවා. ඉතුර ඒ වගේ දවස් මේ තිහක් මාසය ඒවගේ මාස දුලහක් අවුරුද්ද ඒ වගේ අවුරුදු පන්සීයක් ඒට ආවුෂ තියෙනවා කෙනෙක මනුස්ස අවුෂ වලින් ගත්තොත් මනුස්ස අවුෂ් ප්‍රමාණය අවුරුදු අනූලක්ෂයක් කියලා කියනවා. ඉතුර මේ විදිහට හැම එකක් මේ හතරෙන් හතරු ගුණයෙන් වැඩි වෙලා යනවා. ඊට පස්සේ ඒ විදිහට හතරු ගුණයෙන් වැඩි වෙලා ගිහිල්ලා පරිනිම්මිත වසවර්තියට එනකොට පරිණම්මිත වසවර්තියට එනකොට අපේ අවුරුදු 1200ක් මම හිතන්නේ අවුරුදු 1600ක් වෙන්න ඕනේ. එහෙට එක දවසක් වෙනවා. ඒ අනුව තමයි ඒ අවුෂ් ප්‍රමාණය ඒ වගේ දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි ඒ වගේ අවුරුදු 8000ක් හෝ මට මතක අවුරුදු 8000ක් එහෙට ආවුෂ කියලා කියනවා. ඒතකොට මනුෂ්‍ය ආවුෂ් ප්‍රමාණයෙන් ගත්තාම කියන 931 කෝටි ප්‍රමාණයක් එහි ආවුෂ් ප්‍රමාණය තියෙනවා. ඉතින් මේ විදිහට ගත්තාම තව බ්‍රහ්ම ලෝකවල ආවුෂ මනින්නේ කල්ප වලින්. ඉතින් ඒ කෙසේ හෝ වේ ආවුෂ් ප්‍රමාණය මේ හැම තැනකදීම තථාගතයන් වහන්සේ වදාරන්නේ ඒ කොතෙක්කල් ඉක්මලා ගියත් ඒවා නිත්‍ය භවයන් නෙවෙයි. ඒවා ඒ ආයුෂ් ප්‍රමාණය අවසන් වුණාට පස්සේ ඒ වගේ චුත වෙනවා. ඒ කරලා නැවත කොහේ හරි තැනක ප්‍රසන්දියෙන් ලබනවා. ඉතින් මේ යන ගමන් මාර්ගය එක තැනකින් පටන් ගත්තා කියලා Tamanට පණවන්න පුළුවන් දවසක් නැහැ. ඉතින් ඒ කාලාන්තරයක් පුරාවටම මේක මේ දක්වාම ඇදිලා යනවා. ඉතින් මේ අපි අද මේ සාකච්ඡා කරන මේ මනුස්ස ලෝකයත් එසේ අපි පැමිණිච්ච එක ලෝකයක්. එක අවස්ථාවක්. ඉතින් මේ අවස්ථාව තුළ අපි මේ විදිහට කටයුතු කරලා නැවතත් මේ ආයුෂ් ප්‍රමාණය හරි කර්ම ප්‍රමාණය හරි ඉවරුණාට පස්සේ අපි නැවත කොහේ හරි භවයක් තුළ ප්‍රතිසන්දීන් ලබනවා. ඒතර ඒ භවය තමයි අලුත් ලෝකේ වෙන්නේ අපේ. ඉතින් එතකොට මේ රූපකයවත් අපේ මේ කටහඬවත් අපේ මේ උගත්කම්වත් මේ ඥාති පිරිසවත් මේ මොකක්වත් ඒකට අදාළ වෙන්නේ නැහැ. ඉතින් එතකොට අලුත්ම ජීවිතයක් එතන තියෙනවා. ඉතින් ওই විදිහට යන භව පැවැත්ම තථාගතයන් වහන්සේ උගන්වන්නේ මේක බොහොම පීඩා සහිතයි කියනවා. දුක් සහිතයි කියනවා. හරිම නිස්සාරයි කියලා කියනවා. දැන් ඒක ඔයත්තන්ට පැහැදිලිනේ. දැන් ඒකෙන් වරදවා තේරුම් ගන්න එපා කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් ওই විදිහට කියනකොට ජීවිතය ගැන කලකිරිලා ඔක්කොම එපා වෙයිනේ කියලා. එහෙම වෙන්නේ ඒකට අපි බය වෙන්න ඕනත් නැහැ. මොකද එහෙම ඉපා වෙනව නම් ඒක හොඳයිනේ. නේ? දැන් එහෙම ඉපා වෙන්නේ නැති එකනේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපි අපි කෙනෙක් හිතනවා නම් මේ අනිත්‍ය ධර්මය ගැන ඉගෙන ගන්නකොට ජීවිතේ කලකිරෙනවා කියලා ඇත්තටම එහෙම වෙන්නේ නැහැ. මොකද ඒ ගැන කලකිරෙන්නේ අවබෝධයෙන්මයි කලකිරෙන්නේ. දැන් ගොඩක් අය ජීවිතේ අනිත්‍යයි කියලා කලකිරෙන්නේ අවබෝධයෙන් නෙවෙයි මේක අපි තේරුම් ගන්න ඕනේ. දැන් ගොඩක් අය ජීවිතේ අනිත්‍යයි කියලා කලකිරෙන්නේ අර ઈચ્છා බංගත්වය නිසානේ තමන්ගේ අපේක්ෂාවන් මුදුන්පත් කරගන්න බැරි වුණාම අනිත්‍යයි කියලා හිත හදා ගන්නවා. එතන තියෙන්නේ වංචක ධර්මයක්. පැහැදිලිද? ඒ කියන්නේ දැන් අපිට යමක් අපි හිතමු ලං කරගන්න බැරි වුණා කියලා. අපි හිතන මේ දේවල් ඔක්කොම අනිත්‍යයිනේ. දැන් එතන තියෙන වංචක ධර්මයක්. ඒ අවබෝධයෙන් තියෙන අරමුණක් නෙවෙයි. ඉතින් එයා ඊට පස්සේ තමන්ගේ බලාපොරොත්තු ඉටු කරගන්න බැරි වෙච්ච ශෝකය නිසා අන්න භාවනා කරන්න යනවා. මහාන වෙන්න කල්පනා කරනවා. ඒකල මහාන වෙලා භාවනා මධ්‍යස්ථානට වල යනවා. ඒකල එහි ඉඳලා ඉතින් මේ අවබෝධයෙන් ආපු ගමනක් නෙවෙයිනේ මේ තියෙන අර අපේක්ෂා භංගත්වේ නිසානේ. ඉතින් එතන ඉඳලා යා Tamanට අර වෙච්ච දේවල් ගැන හිමි කරගන්න බැරි වෙච්ච දේවල් Tamanට වෙච්ච දේවල් ගැන කල්පනා කර කර ඉන්න ගියාම අර සිතට මොකද්ද වෙන්නේ? සිත ව්‍යාකූල ස්වභාවයටපත් වෙනවා. අන්න ඊට පස්සේ තමයි කියන්නේ අන්න භාවනා කරන්න ගිහිල්ලා පිස්සු හැදුණා කියලා කියනවා. ඇත්තටම එයා පිස්සු හැදුනේ භාවනා කරලා නෙවෙයි. එයාට ඒ අවස්ථාව උදා වුණේ එයා මේ ආරම්මණය පිළිබඳව අනුවණින් අයෝනිසෝ මනසකාරයෙන් කල්පනා කිරීම නිසා. එහෙම නැතුව අනිත්‍ය තේරුම් ගත්තා කියලා මේ අභිධර්මයන් ඉගෙන ගත්තා කියලා මේ භවයේ නිස්සාර ස්වභාවයේ තේරුම් ගත්තා කියලා කාටවත් එහෙම ජීවිතෙන් පලා යන්න හිතෙන්නේ නැහැ. එහෙම එහෙම වෙනවා නම් එතන ඇත්ත ධර්මයක් නෙවෙයි තියෙන්නේ. එතන තියෙන්නේ එක්ක තමන් විසින් ඇති කරගත්ත වංචනික ධර්මයක් තියෙන්නේ. එහෙම නැත්නම් එහෙම කියන කෙනා වංචක ධර්මයකට අහු වෙලා කියන්නේ. ඉතින් ඒක හොඳට තේරුම් ගන්න පුළුවන් ඔය අපේ රේරුකාණේ හාමුදුරුවන්ගේ පොතක් තියෙනවා. මේ වංචක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම කියලා. බොහොම සියුම් ආකාරයෙන් අපේ හිත වංචා කරන්නේ කොහොමද මේ ධර්මයේ තුල වංචා කරන්නේ කොහොමද කියන කිතාමත් පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි තීරුම් ගන්න ඕන මේ භවය පිළිබඳව මේකේ තියෙන නිස්සාර ස්වභාවය පිළිබඳව අනිත්‍ය ස්වභාවය පිළිබඳව ඉගෙන ගත්තා කියලා කාටවත් එහෙම ජීවිතෙන් පලා යන්න හිතෙන්නෙත් නැහැ. කලකිරීමක් ඇති වෙන්නෙත් නැහැ. අර ධර්මයේ තුල ඇතිවන කලකිරීම තුල කවුරුවක්වත් ප්‍රතික්ෂේප කිරීමක් සිදු වෙන්නේ නැහැ. දැන් සාමාන්‍ය ලෝකයේ කලකිරෙන කෙනාට දෙමව්පියොත් එපා වෙනවා. දරුවෝ එපා වෙනවා, සැමියා එපා වෙනවා, රක්ෂාව එපා වෙනවා, ලෝකෙම එපා වෙනවනේ. එහෙම දෙයක් ධර්මයේ තුලින් වෙන්නේ නැහැ. දැන් ඒක හොඳටම පැහැදිලි. දැන් දැන් විශාඛා මහ උපාසිකාව කියන මේ කෙනා හත් හැවිරිදි වියේදි තමයි රහත් මේ සෝවාන් ඵලයටපත් වෙන්නේ. ඒතකොට සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනා කියන්නේ ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්නේ. එයා අනිත්‍ය දැක්කා. දැන් තථාගතයන් වහන්සේ දේශනා කරන දැන් තථාගතයන් වහන්සේගේ දස බල ඥාන අතර එකක් තමයි අර ඨහානං චඨානතෝ අට්ඨහානං චට්ඨහනතෝ යතභූතං පජානාති කියන එක. කියන්නේ අර කාරණා කාරණා වශයෙන්ුත් අකාරණේ අකාරණේ වශයෙන්ුත් දකින එක. ඒතර තථාගතයන් වහන්සේ දේශනා කරනවා සෝතාපන්න ඵලයටපත් වෙච්ච කෙනා කිසිම සංස්කාර ධර්මයක් නිට්ටයයි කියලා ගන්නෙ නෑ කියන කිසිම අවස්ථාවක. එහෙම ගන්න හේතුවක් නෑ කියලා කියනවා. ඒ වගේම කිසිම සංස්කාර ධර්මයක් සුඛයි කියලා ගන්නෙත් නෑ කියනවා. කිසිම සංස්කාර ධර්මයක් ආත්මය හැටියට ගන්නෙත් නැහැ කියනවා. ඒ ත්‍රිලක්ෂණය දැකලා තමයි සෝවාන් ඵලයටපත් උනේ. ඊළඟට කියනවා සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනා ඒකාන්තයෙන්ම මේ හත්වෙනි භවයක් යනකම්ම ගියත් එතනින් එහාට නම් යන්නේ නැහැ කියලා කියනවා. එහෙනම් එයා නියතෝ සම්බෝධි පරායනෝ කියලා කියන්නේ ඒකා නියත වශයෙන්ම මේ සම්බෝධියටම ගමන් කරන කෙනෙක් කියලා හඳුන්වන්නේ. එතකොට බලන්න දැන් අර හත් හැවිරි දිවියේදී මේ සෝවාන් ඵලයටපත් වෙච්ච මේ තරුණ දරුවා තරුණ දියණිය මේ බොහොම ලස්සන කෙනෙක්. මෙයා සිටු දියණියක්නේ. ඒතර බලන්න මෙයාට ජීවිතේ අර අපි අද දකින සමාජ රටාවත් එක්ක බලනකොට මෙයාට ජීවිත ඉපාවීමක් වුණාද කවදාක්වත්? එහෙම දෙයක් වුණේ නැහනේ. මෙයා සිටු දියණියක් හැටියට ඒ ජීවිතේ හොඳින්ම ගත කරා. එතකොට මෙයා හත් අවුරුදු දෙවියේ සෝවාන් ඵලයට පත් වෙලා නමුත් මෙයා වැඩිමහල් වයසේදී විවාහයටත්පත් වුණා. ඉතින් ජීවිතේ පලා යෑමක් වෙලා නැහනේ. ඒතකොට දරුවොත් හැදුවා. ඉතුරන්න බලන්නකෝ ලක්ෂණේ ධර්මය අවබෝධ කරගත්ත කෙනාගේ ලක්ෂණයයි මේ ධර්මය අවබෝධ නොකරගන්න අයගේ ලක්ෂණය අතර වෙනස. එහෙනම් මෙතන හොඳටම පැහැදිලි අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ ධර්මතාවයන් තේරුම් ගැනීම තුළ කවදාක්වත් Tamanට මේ භෞතික ලෝකය එපා වීමක් සිදු වෙන්නේ නැහැ. මොකද ඒක අහනවා දැන් මිලින්ද ප්‍රශ්නයේදී. මේ රහතන් දැන් රහතන් වහන්සේ අනිවාර්යයෙන්ම නිවන් දැකපු කෙනෙක්නේ. රහතන් වහන්සේ නිවන් දැකපු කෙනෙක්. ඉතින් රහතන් වහන්සේ නිවන් දැකලා ඇයිහානම තවදුරටත් ජීවත් වෙන්නේ. මේ දුක්ඛිත ලෝකයේ තුල. දැන් ඒකාන්තයෙන්ම සැපයක් තියෙනවා කියලා දන්නවනම් මේ පිරිණිවන් පෑවට පස්සේ කොහොමත් නිදහස්නේ. ඉතින් ඇයිහානම මේ පිරිණිවන් පාන්නේ නැත්තේ? ඒක ප්‍රශ්නේ මේ නාගසේන හාමුදුරන්ගේ මිලිඳ රජුරු අහන්නේ. ඉතින් අහනවා මේ ඒකාන්තයෙන්ම දැන් නිවන් දැකලා අනිවාර්යෙන් භවයක් නැහැ දැන් ඒකාන්ත සතුටක් තියෙන්නේ සැපේ තියෙන්නේ. ඉතින් ඒ සැපය ලබා ගන්න ඇයි මේ තවත් දුක් විඳින්නේ කියලා නයි දුකක් තියෙනවනේ කොහමද ආහාර පාන ගන්න හරි පින්ඩ පාත යන්න හරි මේ සිවුරු පරීක්ෂා සකස් කර ගන්න. ඒ දුක තියෙනවනේ. ඉතින් අහනවා ඇයි ඒ දුක විඳින්නේ මේ රහත් වෙච්ච කෙනා පිරිනිවන් පාන්න නැතුව. ඉතින් එතකොට නාගසේන හාමුදුරුවෝ දෙන පිළිතුර තමයි දැන් ඉන්නවා ඔන්න මේ දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් ඉන්නවා. හන්ද දරුවෙක් ලැබෙන්න අම්මා කෙනෙක් ඉන්නවා. එතකොට මේ දැන් අම්මා මේ දරුවා දරාගෙන දුකක් නිවිඳින්නේ. පැහැදිලිද? දැන් මේ දරුවා කුසේ දරාගෙන මේ සැහෙන දුකක් මේ විඳින්නේ. ඉතින් අහනවා දැන් දරුවා බිහි වුණාට පස්සේ සැපයක් නේ තියෙන්නේ. ඉතින් ඔබ අහන ප්‍රශ්නේ හැටියට හරියට අරාම්මගෙන් අහනවා වගේ ඇයි මේ දරුවා ඉක්මනින්ම මේ එළියට ගන්න නැත්තේ? යම් කිසි මොකක් හරි ආයුධයකින් හරි මොකක් හරි දෙයක් උපනිශ්‍රේ කරගෙන. ඉතින් අන්න ඒ වගේ දෙයක් තමයි මේ රහතන් වහන්සේ සම්බන්ධ විමසුවේ කියලා කියනවා. ඉතින් එහෙනම් තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ භවයේ තුල සාංශාරික පැවැත්ම තුල යම් කෙනෙක් ධර්මය අවබෝධ කර ගන්නවා කියලා කියන්නේ ඒ කෙනා මේ එපා වීමක් සිදු වෙන්නේ නැහැ. ඉතින් ඒ ඒ අර ඒක දැන ඒක පිළිබඳ අවබෝධයක් නැති අය තමයි විමසන්නේ ප්‍රශ්න කරන්නේ අපි ඕවා ඉගෙන ගත්තොත් ගිහි ජීවිතේ පාවේනි. ජීවිතේ කලකිරෙයිනි. අන්න ඒ අනෝබෝධයෙන් එතන තියෙන නියමාකාරයේ කලකිරීමක් නෙවෙයි. ඉතින් එහෙනම් අපේ මේ භවය පිළිබඳව මේ භූමීන් පිළිබඳව සිහිපත් කරනකොට අපේ නුවණින් යුක්තව අවබෝධ කරන්නට තියෙන ධර්මතාවය තමයි දැන් මේ પરම්පරාවේ අවසාන කොනක් නැහැ. පැහැදිලිනේ දැන් අපි මේ යන ගමන තව යනවා. අද අපි මේක අවසන් කළේ නැත්නම් තව යනවා ඉදිරියට. ඒක කොතනද කියන එක තමයි ගැටලුව තියෙන්නේ. දැන් සෝවාන් ඵලයටවත් පත් වෙලා නැත්නම් ගති නියතියක් නැහැ කියනවා. ඕන තැනක ඉපදෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි නුවණින් යුක්තව තේරුම් ගන්නට ඕනේ මෙන්න මේ වගේ පරිසරයක් ගොඩනැගිලා තියෙන නිසා මේ භවයෙන් එතරට ගමන් කරන්නව උත්සාහයක් දරන්න ඕනේ. ඉතින් ඒ සඳහා තමයි මේ භූමි පිළිබඳව අපි ඉගෙන ගන්නකොට මේ භූමීන් තුල තියෙන nissar ස්වභාවය තේරුම් ගන්නට අවශ්‍ය කරන්නේ. දැන් තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ තුල යම්කිසි කෙනෙක් රාජ්‍යත්වයටපත් වෙලා රජසැප විඳිනවා නම් ඒ රජසැප විඳින කෙනා බොහෝ සැපයක් විඳිනවා. එයාට බොහෝ සම්පත් තියෙනවා. ඉතින් තථාගතයන් වහන්සේ දේශනා කරන යම්කිසි කෙනෙක් දිව්‍ය ලෝක අතරින් පහළම දිව්‍ය ලෝකේ වන චාතුර්මහා රාජිකේ උත්පත්තිය ලබනකොට එයාට හම්බෙන සැපය මේ රජ්ජුරෝ විඳින සැපයයි කියන මේක කෝටියකට බෙදලා කෝටියෙන් පංගුවක්වත් මේ රජතුමා විඳින්නේ නැහැ කියන මනුෂ්‍ය ලෝකයේ තුල. ඒ තරම් සැපයක් මේ දිව්‍ය ලෝකවල තියෙනවා. චාතුර්මහා රාජිකයට වඩා සම්පත් තියෙනවා කියනවා ඊළඟ දිව්‍ය ලෝකේ. ඊ විදිහට මේ දිව්‍ය ලෝකෙ එකින් එකට එකින් එකට වැඩි වෙනවා සම්පත්. ආයුෂ් ප්‍රමාණයත් වැඩි වෙනවා. ඉතින් මේ විදිහට ඒ භවයන් තුල උත්පත්ති ලැබෙන සත්වයා විසින් මොකද කරන්නේ මේ තමන්ට උපතින්ම ලැබෙන මේ අධික වස්තු තුල සම්පත් තුල මුලා බවටපත් වෙලා සමහර ඇත්තෝ එතනින්ම ආයස්සරයක් ගමන් කරන්නේ නිරයට ගමන් කරන්නේ. එහෙම දේශනා තියෙනවා. ඒ කියන්නේ දැන් දිව්‍ය ලෝකයේ ඉපදිලා දිව්‍ය සම්පත් වින්දනය කරන අය ඒ වස්තු ලෝභය හේතු කරගෙන මරණින්මත් එහෙම නිරයට යනවා කියලා කියනවා. දැන් හිතන්න මනුෂ්‍ය ලෝකේ අපිට තියෙන චූටි සම්පත් එක්ක දැන් ওই ටික මේ අතහැරෙනකොටත් කොච්චර වේදනාවක් කම්පාවක් ඇති වෙනවද? ඊටර දැන් දැන් ඊටර අපි හැබැයි අපි දන්නේ මැරෙන දවස කවද්ද කියලා. ඒ නිසා අපිට සමට ඕ මතක් වෙන්නත් පුළුවන් මතක් නොවෙන්නත් පුළුවන් නමුත් දිව්‍ය ලෝකෙ එහෙම නැහැ. දැන් පුබ්බ නිමිත්ත සූත්‍රයේදී පැහැදිලි කරනවා දෙවියෝ ඒ දිව්‍ය ලෝකේ ආයුෂ් ප්‍රමාණය අඩු වෙලා එතනින් චුත වෙන්න ආසන්න වෙනකොට ඒ අයට දැනෙනවා කියලා කියනවා. තව දවස් කීපයකින් හෝ තව ටික වෙලාවකින් තමන් මේ මෙතනින් මිය පරලෝ යනවා කියලා. එතකොට ඒ සත්වයාට අධික දාහයක් ඇති වෙනවා කියනවා. ඇයි මේ වස්තු මෙච්චර මේ වින්දනය කරපු ලෝකය නැති වෙනවා කියන එක දැන් පේනවා Tamanට. දැනෙනවා. ඒ තුළ විශාල කම්පාවක් ඇති වෙනවා කියන විශාල දාහයක් ඇති වෙනවා කියනවා. සමහරට අධික දාහය නිසාම බොහෝ සත්වයෝ දිව්‍ය ලෝකෙන් චුත වෙලා යන්නේ නිරයට කියනවා. එහෙම නැත්නම් තිරිසන් ලෝකයට කියන പ്രേත ලෝකයට කියනවා. ඉතින් අන්න භවයේ ස්වභාවය. එහෙනම් තථාගතයන් වහන්සේ උගන්වන්නේ මේ භවයේ තියෙන හැබෑ සත්‍ය දකින්න කියනවා. එහෙනම් තමන් අද මනුෂ්‍ය ලෝකයේ තුල ඉඳගෙන මේ කරුණු කාරණා පිළිබඳව හොඳට සම්මර්ෂණය කරලා මේ භවයේ පිළිබඳව තත්වාකාර අවබෝධයක් තමන් අවබෝධ කරගත්තොත් නුවණින් දැක්කොත් මේකේ යථා ස්වභාවය තමන්ට ඒ අවබෝධයේම උපනිශ්‍රේ වෙනවා නිවන් දකින්න. ඒ කියන්නේ මේ ලෝකය ඈතර කරන්න මේකට තියෙන අධික තණ්හාව දුරු කරන්න ඒකම උපනිශ්‍රේ වෙනවා කියන. ඉතින් ඒ නිසා හරි වැදගත් වෙනවා මේ භවයන් පිළිබඳව අපි ඉගෙන ගන්න එක. ඉතින් මේ භූමි චතුස්කය තුල උගන්වන්නේ මේ භවයේ තියෙන ස්වභාවය පිළිබඳව. ඉතින් ඒ ගැන අපි වැඩි විස්තර පවසන්න අවශ්‍ය නැහැ. දැන් ඔයත්ෝ මේක ගැන දන්නවා මේ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, කාම ලෝක, රූප, අරූප ලෝකයන් පිළිබඳව අවබෝධයක් තියෙන නිසා. එහෙනම් තේරුම් ගන්න තියෙන්නේ මේ වාගේ ආයුෂ් ප්‍රමාණය කොතෙක් ඉහළට ගොස් තිබුණත් Taman සංයෝජන ධර්ම ප්‍රහාණය කරලා නැත්නම් ඒ තැන් වලින් චුත වෙලා නැවතත් දුගතියට යන්න පුළුවන් කියන එක Taman තේරුම් ගන්න. ඉතින් ඒක තමයි මේ භූමි චතුස්කය තුළදී ඉගෙන ගන්න තියෙන්නේ. ඊළඟට භූමි චතුස්කය අවසන් වුණාට පස්සේ අපිට පුළුවන් සාකච්ඡා කරන්න මේක තුළ තියෙනවා කර්මයන් පිළිබඳව උගන්වනවා සහ මරණයන් පිළිබඳවත් උගන්වනවා. දැන් අපි කර්මය ගැන සාකච්ඡා කරලා මරණය පිළිබඳව සාකච්ඡා කරමු. දැන් කර්ම චතුස්කය කියලා කොට්ටාස හතරක් පිළිබඳව උගන්වනවා. එතන කර්මය පිළිබඳව උගන්වනට කියලා දෙන්න බොහෝ දේවල් තියෙනවා. දැන් මෙතන කාරණා හතරක් දක්වන මූලික වශයෙන්ම දැන් කියන්නේ කර්මය විපාක දෙන ආකාර අනුව කොටස් වලට බෙදෙනවා. ඊළඟට කර්මය කියන එකේ තියෙන බලවත්කම අනුවත් කොටස් වලට බෙදෙනවා. ඉතින් ඒ අනුව දැන් මූලික වශයෙන්ම කර්මය කොටස් හතරකට බෙදෙනවා. ගරුක ආසන්න ආචින්න කටත්තා කියලා මේ විපාක දෙන්න ඉදිරිපත් වෙන පිළිවෙල අනුව කොටස් හතරකට බෙදෙනවා. කර්මය. ඊළඟට දැන් තමන් යම්කිසි කර්මයක් දැන් මෙතන ගරුකාසන් ආචින්න කටත්තා කියලා කියන්නේ තමන් මරණාසන්න මොහොතේදී විපාක දෙන ඉදිරිපත් වෙන පිළිවෙල අනුව. ඊළඟට තවත් කර්මයේ තියෙන කොටාසයක් කර්මයේ විපාක දාන ශක්තිය අනුව එතනක් තියෙන කොටස් හතරක්. ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. දිට්ඨ ධම්ම වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරිය කියලා. දැන් අපි අර පස්සේ කාලේ කියන අහෝසි කියලා අහෝසිකම්ම කියලා දෙයක් නැහැ කියලා අපි මීට පෙරත් කියලා දීලා තිනවා. එතන වෙන්නේ අර විපාක දෙන්න අවස්ථාවක් නැති වුනහම ඒවා නැවත විපාක නොදීමේ தත්ත්වයටපත් වුනහම ඒව තමයි අපි අහෝසි කම්ම කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ තියෙනවා මේ කර්මයන් Taman සිදු කළාට පස්සේ ඒ භවයන් තුල ඉපදුනාට පස්සේ මේවා විපාක දෙන්න ඉදිරිපත් වෙනකොට ඒකේ නොඑක ආකාරයේ ලක්ෂණයන් අනුව අභිධර්ම පිටකයේ ආකාර 16කට මේ කර්මයන් මේ සත්වයා විශේෂ බලපාන ආකාරය උගන්වලා තියෙනවා. ඉතින් මේ දේවල් තමයි අපි මේ ඔස්සේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව දැන් මූලික වශයෙන් කොටස් හතරක් තියෙනවා මේ ගරුක ආසන්න ආචින්න කටත්තා කියලා. ගරුක කර්ම හැටියට අපි හඳුන්වන්නේ බලවත් කුසල අකුසල කර්ම. දැන් බලවත් කුසල අකුසල කර්ම කියනකොට අකුසල පක්ෂයේ තියෙන ගරුක කර්ම තමයි ආනන්තරේ පාප කර්ම ඒවා දන්නෝ හැම කෙනෙක්ම. ඊළඟ බලවත් කුසල කර්මයේ හැටියට හඳුන්වන්නේ මේ ධ්‍යාන ආදී දේවල් තමයි බලවත් කුසල් හැටියට හඳුන්වන්නේ. ඒතර යම්කිසි කෙනෙක් මේ ගරුක අකුසලයක් සිදු කළා නම් Tamanගේ ඒ භවයේ තුල ඒ ගරුක අකුසල් කරපු කෙනාට කියනවා එතනින් මිදීමක් නැහැ කියලා කියනවා. දැන් අනිත් හැම කර්මයකම ඒකාන්ත වශයෙන් තමන් නිරයට යනවා කියලා සම්මත නැහැ. හදිසිය මරණාසන්න මොහොතේ කුසලයක් අරමුණු වුණොත් සුගතියට යන්න පුළුවන්. හැබැයි යම් කෙනෙක් මේ ගරුක අකුසලයක් කරලා තිබුණොත් ජීවිතේ එයා මොන දේ කළත් අනිවාර්යයෙන්ම නිරයට යන එක නම් කාටවත් වළක්වන්න බෑ කියලා කියනවා. ඒක අට කතාව තුළ විග්‍රහ කරනවා ආනන්තාරය පාප කර්ම කරපු කෙනෙක් ඒ කර්මයෙන් මිදෙන්න කියලා හිතාගෙන මේ සක්වල පුරාවටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා වඩා හිඳුවලා හැම දෙයකින්ම සංග්‍රහ කළත් මේ අටපිට කර ආදී නොයෙක් සිවුරු ආදී හැම එකකින්ම සංග්‍රහ කළත් ඒ වගේම තථාගතයන් වහන්සේ අරමුණු කරගෙන මේ මුළු ලෝකේ පුරාම චෛත්‍ය හැදුවත් ඊළඟට කියනවා තථාගතයන් වහන්සේගේ සිවුරෙම එල්ලිලා හිටියත් ඒක අතහරින්න නැති උන්වහන්සේ ළඟින්ම හිටියත් කියනවා ආනන්තාරිය පාප කර්මයක් කරපු කෙනා මිදීමක් නැහැ කියන ඒකාන්තයෙන්ම නිරයට යනවාමයි කියලා කියනවා. ඉතින් ඒ වගේම දැන් ඒ තුල තියෙන භයානක ස්වභාවය තමයි දැන් අපි සමහර විට මේ ලෝකයේ තුල ජීවත් වෙනකොට අපේ අතින් ආනන්තාරි පාප කර්ම වෙන්න පුළුවන්. කෙනෙක් රහත් වෙලා නැත්නම් ඕන වෙලාවක වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක වෙන්නේ ලොකු වෙලාවක් යන්නේ සමහර විට. කුඩා වෙලාවක් යන්නේ. දැන් හිතන්න අපිට පේනවා මේ පත්තර බලනකොට නොයෙක් ප්‍රවෘත්ති අහනකොට අපිට පේනවා මේ කිසිම බරක් පතලක් නැතුව කියනවා. මේ සමහර දරුවෝ අම්මලා මරනවා. තාත්තලා මරනවා. සමහර දරුවෝ අම්මා තාත්තා දෙන්නම මරනවා. ඉතින් ඒවා අද සමාජය තුළ බොහොම මේ සරල දෙයක් හැටියට තමයි විග්‍රහයට ලක් වෙන්නේ. ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. නමුත් ඒකේ විපාකය බොහොම දරුණුයි. කෙනා අන්න යම්කිසි කෙනෙක් මේ අම්මා තාත්තා දෙන්නගෙන් එක්කෙනෙක් හරි මැරුවොත් අන්න ඒ කෙනා ඒකාන්තයෙන්ම නිරේට යනවා. ඒතර ඒක වෙන්නේ ලොකු වෙලාවක් යන්නේ නැහැ කියලා කියන්නේ මේක වෙන්නෙම ද්වේෂමූල සිතකින්නේ. ඒතර කුඩා බහින් බස් වීමක් හේතු කොටගෙන තමන් අතින් පුළුවන් තමන්ගේ දෙමව්පියන් ඝාතනය වෙන්න. ඒතර ඒක වෙන්නේ චූටි වෙලාවක් ගියා කියලා ඒක තමන් නොදුනවත් වුණා කියලා. මගේ මේ දැන් සමහරලාවට නීතියෙන් නිදහසක් තියෙනවානේ. නේද නීතියෙන් සමහර නිදහසක් තියෙන මේ එයාගේ තියෙන ආවේගය නිසා එක කලා කියනකොට යම්කිසි නිදහසක් තියෙනවා. සමහරට එයා හිරෙන් නිදහස් වෙන්නත් පුළුවන්. නමුත් එයා හිරෙන් නිදහස් වුණාට අපායෙන් නිදහස් වෙච්ච කෙනෙක් නෙවෙයි. ඉතින් කියනවා ඒ නිසා අපි නුවණින් යුක්තව ජීවත්. අද සමහරට අපි මේ ජීවිතේ හිතන්න පුළුවන් අපි මේ හොඳට ධර්මයේ දන්න නිසා අපේ අතින් නම් එහෙම දෙයක් වෙන්න පුළුවන්කමක් නැහැ කියලා. නමුත් අපි මේ භවයේ තව අවුරුදු කීයද ජීවත් වෙන්නේ. ඒතර මේ භවයේ ජීවත් වෙලා අපි ආයෙත් manuss ලෝකේ ඉපදුනාට පස්සේ අපේ අතින් බැයිද දෙමව්පියෝ ඝාතනය වෙන්නේ. ඕන තරම් අවස්ථාව පුළුවන් අපි ඉපදෙන පරිසරයට අනුව අපේ ලබන උත්පත්තියට අනුව අන්න පුළුවන් ඒක තීරණය වෙන්න. ඉතින් ඒ නිසා මේ කර්මයන් පිළිබඳව සිහිපත් කරනකොට මේ බරපතලම අකුසල් හැටියට පෙන්වා දෙන මේ ගරුක අකුසල කර්මයන් සිදු නොකළ යුතු දෙයක්. මොකද එහෙම කළොත් වෙන්නේ තමන් අද ඒ අකුසලය කළා නම් අනිවාර්යයෙන්ම මෙතනින් පස්සේ නිරේ උත්පත්තිය ලබනවා. අවේචී උත්පත්තිය ලබලා ඒකේ ආහුෂ් ප්‍රමාණය තමයි කියන සාමාන්‍යයෙන් කියන්නේ මහා කල්පයක් කියලා කියන්නේ. එතකොට එතන කල්පයක් කියලා කියනකොට බොහොම විශාල ප්‍රමාණයක්. හැබැයි ධර්මයත් එක්ක විග්‍රහ කරගෙන යනකොට එතන කියන ලොකු විශාල කාලයක් කොහොමත් එතන තියෙනවා. ඉතින් ඒ අනුව ඒ කෙනාට විශාල කාලයක් ඒ තුල දුක් විඳලා නැවතත් සුගති ලෝකයකට ආවට පස්සේ කියන ඒකේ ප්‍රවෘත්ති විපාක හැටියට එයා නිවන් දකින කම්ම ඒකේ විපාකය වරදින්නේ නැහැ. අන්න ඒකයි මේ ආරන්තාරී පාප කර්මවල තියෙන බලවත්කම. දැන් මුගලන් මහරහතන් වහන්සේ අම්මා තාත්තා දෙන්න මරන්නේ නැත්තේ කොච්චර කාලයකට ඈත අතීතයේද? එතකොට ඒ කාලයන් තුල අම්මා තාත්තා මරලා ඒ නිරේ බොහෝ කාලයක් දුක් විඳලා සුගතියට ආවට පස්සේ එතන ඉඳලා මොකද වුනේ? අන්න නිවන් දකින භවයක් පාසාම අනුන්ගෙන් පහර කාලා මිය පරලෝ යන්න සිදු වුණා කියනවා. එතුණන්න බලන මේ ආහනන්තරේ පාපකාරමේ ප්‍රවෘත්ති විපාකය. ඒතර මුගලන් මහරහතන් වහන්සේ මේ භවයේ නිවන් දැක්කේ නැත්තම් එයා මේ හිතන අදත් සසරේ උපදින කෙනෙක් කියලා. එහෙනම් එයා අදත් අද වෙනකොනොත් මේ ඉපදුනා නම් භවයක් තුල අනුන්ගෙන් ගුටි කාලා මැරෙන්න සිද්ධ වෙනවා ඒ කෙනාට. ඒක තමයි මේ අකුසල් ධර්මවල තියෙන බලවත්කම. ඒතර අපිට අමතක වුණාට අපි කරපු අකුසල් මේ సంతාණයට ඒව අමතක වෙන්නේ නැහැ. ඒව අනිවාර්යයෙන්ම තියෙනවා. අපි අද මේ හොඳට ඉඳන් හිටියට අපව නිරේ දුක් විඳවන්න පුළුවන් karma අපි ගාව තියෙනවා. නැහැ කියලාද හිතන්නේ? ඕන තරම් තියෙනවානේ. මොකද අපි තේරුම් ගන්න ඕන අපේ හිතන්න අපි සත්තු 100 දිනක් මරුවා කියලා හිතන්නේ. දැන් අපි ප්‍රාණඝාත 100ක් කරා නම් ඒ ප්‍රාණඝාත 100 තුලම තියෙනවා ප්‍රතිසන්දි විපාක ලබා දීමේ ශක්තිය. එතකොට එක සිතකින් ප්‍රතිසන්දි විපාක ලබා දෙන්නේ එක අවස්ථාවක් පමණයි. හිතන්න මං සතු 100 දිනක් මරලා ඉන්නවා නම් දැන් මම අද මරපු සතාගේ ඒක මට මරණාසන්න මොහොතේදී මතුවෙලා මම ඉපදුනා කියන්නේ තිරිසන් භවයක් තුල. ඒ අකුසලයේ මතක් කළා මං තිරිසන් ලෝකෙ ඉපදුනා. ඉතුරන්න ඒ එක සතා මරපු එකේ විපාකයේ හැටියට ප්‍රතිසන්දි හැටියට මම තිරසන් ලෝකෙ ඉපදලා දුක් විඳිනවා. ඒ දුක් විඳලා ඔන්න නැවත ඒ භවයෙන් මිදලා සුගති ලෝකයකට පැමිණෙනවා. දැන් ප්‍රතිසන්දි විපාක ආයලා බල දෙන්නේ ඒ අකුසල කර්මයෙන්. නමුත් ප්‍රවෘත්ති විපාක ලැබෙනවා. අන්න ප්‍රවෘත්ති විපාක හැටියට මට අනුන්ගෙන් පහර කන්න, ගුටි කන්න ඕන වාරයක් වෙන්න පුළුවන් ඒ සතාට කරපු පීඩාවත් එක්ක. ඒතරේ ඒක සතෙක් ගැන. මං කිව්වා මං තව සත්තු 100 දිනක් මරලා තිනවා කියලා. ඒතර තව ඉතුරු 99 දිනාගේ තව ප්‍රතිසන්දි විපාක ලැබලා දෙille නෑනේ. හිතන්න මං ඒ තිරිසන් භාවයෙන් මිදිලා මනුස්ස ලෝකයට ආවා කියලා. අන්න මම දැන් මේ මනුස්ස ලෝකයේ තුල ඉන්නකොට දැන් අර දේවල් විපාක දුන්නේ නැහැ. එහෙනම් මට මනුස්ස ලෝකයට එන්න අවස්ථාවක් සැලසෙලා තියෙන්නේ වෙන කර්මයක කුසලයක විපාකයක් හැටියට තමයි මනුස්ස ලෝකයට එන්නේ. එහෙනම් මං අද මනුස්ස ලෝකේ ඉන්නකොට අර අනිත් 99 දෙනා මරපු එකේ අකුසල් මංගාව නැද්ද? මේ තියෙනම් මම මේ ඉන්නේ දුගතියට යෑමේ සුදුසුකම් ඇතිව නෙවෙයිද? ඇති වෙන්නේ. එතකොට අපි සසර එනකොට මරලා තියෙන සත්තු 100 දෙනෙක්ද? නෑනේ. එක භවයකට එක්කෙනෙක් ගානේ මැරුවත් කෝටි ගණන් ප්‍රකෝටි ගණන්. එතකොට අපි සමහරලාවට සසරේ උපදිනවා සත්තු මරණ පවල්වලම උපදිනවා. දඩයක් කරුව වෙලා, මසුන් මරන්න වෙලා. එතකොට බලන්න අපි හිතන අවුරුදු 50ක් ජීවත් වුණා කියලා. එතකොට ඒ අවුරුදු 50 තුළම අපි සත්තු කොච්චර මරයිද? ඒතර ඕවගෙන් ලැබෙන විපාක. ඉතින් එහෙම බලනකොට අපි මේ ඉන්න තැන සුගතියක්. මේ සුගතිය නිසා මොකද වෙන්නේ? අර අකුසල් වලට විපාක දෙන්න අවස්ථාවක් නැහැ. ඒක විග්‍රහ කරනවා අර අත්තේ කච්චානේ කල්යානානි කම්ම සමාදානානි. දැන් අප තුල මේ යහපත් කුසල කර්මයන් තියෙනවා. ඒ කුසල කර්මයන් ගති සම්පත්තින් ආගම්මය විපච්ඡාන්ති මේ ගති සම්පත්තිය නිසා තමයි ඒව විපාක දෙන්නේ. එතකොට දැන් අප තුල කොච්චර අකුසල් තිබුණත් අත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානානි අන්න මෙතනදී ගත විපatti පටිබාල්හානි න විපච්ඡන්ති අන්න අප තුල මේ තාක් අකුසල කර්ම තිබුණට දැන් ගති සම්පත්තියෙන් ඒකට බාධා පමුණුවලා මේ ගති සම්පත්තියනේ බලපලා තියෙන්නේ. මේ ගති සම්පත්තිය නිසා අර අකුසල් වලට විපාක දෙන අවස්ථාවක් නැහැ. හැබැයි මේ ගති සම්පත්තිය නැති වෙච්ච ගමන් අරවට විපාක දෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් ওই විදිහට මේ කර්මයේ තව ආකාර 16ක් මතන තියෙනවා විග්‍රහ කරන්න. ඉතින් ඒ කටයුතු ටික අපි ඉදිරි දිනේදී සාකච්ඡා කරමු. මීට වඩා අද සාකච්ඡා කරන්න ලැබෙන. ඉතින් ඊටමත් වැදගත් පරිච්ඡේදයක් අපිට ඉදිරියේදී සම්මුඛ වෙන්නේ. ඉතින් මේ කර්මයන් පිළිබඳව මේ භවයේ ස්වභාවය පිළිබඳව තත්වාකාරයෙන් අවබෝධ කරගෙන අකුසලයන්ගෙන් වැළකීලා කුසල ධර්මයන් තුල නියලිලා සිත මනවින් සකස් කරගෙන තමන් බලාපොරොත්තු වන බෝධියකින් මගඵල නිවනින් සැනසෙල්ල පිණිසම මේ හැම දිනාටම මේ ධර්මයේ ආශිර්වාදය කුසල ශක්තිය උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු හැම දිනාටම තෙරුවන් සරණයි අද දවසේත් ඊ타මත්ම වැදගත් දහම් කාරණා ඊ타මත්ම निराවුල් සරල ආකාරයට අපට පහදා දුන් පූජ්‍යපාද ඉඟුරුවත්තේ ධම්මගවීෂී ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරපූර්වක ස්තුතිය ගෞරවය ප්‍රණාමය පුද කර සිටිනවා. අපි යලිත් ලබන සතියේ සුපුරුදු වේලාවට හමු වනතුරු ඔබ සැමගින් සමුගන්නවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.